අප්‍රේල් මාසේ පළවෙනිදා පොලිසිය සහ මොටර රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීලා තියෙනවා අප්‍රේල් මාසේ පළවෙනිදා වන විට බස්සත රියදුරන්ට බස්සතර සඳහා වෙනම මාර්ග බලපත්‍රයක් ගත යුතුයි. අපි පහුගිය කාලේ පොලිසියට කිව්වා මෙවැනි නීතියක් දෙන්න බෑ. මේක නීති විරෝධී. ඒ වගේම මොටර රථ කොමසාරතුමාට අපි දැනුම් දීලා තියෙනවා මේක දෙන්න බෑ. අතීතයට බලපාන එකක් වර්තමානයට බලංගු වෙන්නේ නැහැ.